මාතුකා වශයෙන් ගත්තේ. මේ ද්වේතානුපස්සනා සූත්‍රය සරුවචන දේශිත සූත්‍ර පිටකේ කුද්දකනිකායේ සුත්ත නිපාතේ කියන පොතේ තමයි සංග්‍රහ වෙලා තියෙන සෑයන දිග සූත්‍රයක් මේකදී සරුවචන් වහන්සේ තමන් වහන්සේගේම මනාපය අනුව සංඝයා වහන්සේලාගෙන් ප්‍රශ්නයක් නගලා මේ බණ අහන්නේ මේ කටයුතු කරන්නේ මොන වගේ දෙයක් උපයාසපයා ගැනීමට දෝ හොයි කවුරුහට ප්‍රශ්නයක් ඇහුවොත් බුදුරණාහි සඳහන් කරනවා අපි මේ බුද්ධ දේශනාව අනුව මේ ද්වේතානුපස්සනාව තේරුම් ගන්නයි නැත්තම් මේ ද්විඝටනාත්මක මේ චක්‍රය තේරුම් ගන්නයි අපි මේ ධර්මයේ අහන්නේ ධර්මයේ පිළිපදින්නේ කියලා උත්තර දෙන්නේ කියලා ප්‍රශ්නේ ਸਰවචනංශයෙන් අහනවා උත්තරේ ਸਰවචනංශයේ විසින්ම දේශවදාරනවා. මේ ඒ සූත්‍ර පිටකේ නැත්නම් ඔය විශේෂම සූත්‍ර නිපාතේ ඒ වගේ වුණා ගෝවිත හම්බ වෙනවා මේ උඟ දෙනෙක් මේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ ඒ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැති නිසා එක්ක සරුවචන් වහන්සේ විසීම ප්‍රශ්නේ අහලා උත්තර දෙනවා නැත්නම් නිර්මිත බුදු කෙනෙක්ම අවලා ඒ බුදු ආමඳුර ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නේ ඇහුවට පස්සේ සර්වඥාන්සි උත්තර දෙනවා. ඒ කියන්නේ අපි <clears throat> අහන ප්‍රශ්න අහන මානසිකත්වය අවුල් වේවුල් සහිතනම් අහන ප්‍රශ්නය පිරිසුදුවට එළියට එන්නේත් නැහැ. ඒක සාධනීයත් නැහැ. මේ ප්‍රශ්නේම අවුලකින් පටන් ගන්න තියෙන්නේ. ඒ වගේ වෙලාවට සර්වඥාන්සේ සමහර ප්‍රශ්න කෙලින්ම බැහැර කරනවා. නමුත් බොහෝ වෙලාවට ප්‍රශ්න කාට ප්‍රශ්න තේරුම් කරලා දෙනවා. ඒ නිසා සමහර වෙලාවට සරුවචන් වහන්සේ විසින්ම ප්‍රශ්නයක් නගනවා. ප්‍රශ්නයක් නගලා සරුවචන් වහන්සේ උත්තර දෙනවා. ඒ සරුවචන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි පිරිසේ තියෙන ධර්ම ගෞරවය බුද්ධ ගෞරවය පාවිච්චි කළා. ඉතින් මේකත් ඒ වගේ මොකද මේ බණ භාවනා කරන්නේ මේ දෙකක ගැටුමක් ද්වේතාන ද්වේතාවයක් මත ඇතිවෙච්ච ප්‍රශ්නයක් බව දන්නේ නැති වුණොත් අපි එක පැත්තක් බලලා අපි හිතනවා ඒකට උත්තරේ එතන ඇති කියලා. හතරස් ප්‍රශ්නයක් උත්තරෙත් හතරක් වෙනවා කිසිසේත්ම ඉලවරක් කරගන්න බෑ. ඕනම දෙයකට ඒ මතු පිටින් පේන පැත්තක් තියෙනවා. ඒ වගේම හැඟවිච්ච පැත්තක් තියෙනවා. ඉතින් ඒ යමක් දැක්කට ඒක දැක්කා කියලා කියන ප්‍රකාශය එක සැරයක් දැකපු එකනාගේ ආංශිකයි අංග සම්පූර්ණ නැහැ දැක්කේ නැත්තේත් නැහැ නමුත් දැකලත් නැහැ. ඉතින් ඒක නිසා ඒ වෙන කෙනෙකුට මේ අනුපස්සනාව තමයි ਸਰවචනාසේ ඉදිරිපත් කරපු විද්‍යානුකූල ක්‍රමය. දැකපු දේ අනුව නැවත නැවත බලන්න. වණ්ඩ අවශ්‍ය නැ යමක නිෂ්ඨාවක්, නිසක බවක් පිරිසුදුකමක්, පෙරදක්මක් කායිමත් අහා ඉඳලා වැඩක් නැහැ. ඒ Tamanට අදාළයි කියන එක නැවත නැවත බැලියට අනුපස්සනා කියන වචනේ පාවිච්චි කරනවා. අනු අනුපස්සනා කියලා මේක අටුවාචාර්යවරුන්ලා පෙන්නන. මෙතන ද්වේතානුපස්සනා. අපි බලපු දේ මවාපෑමෙන්, වාදක්වීමෙන්, ගිනහැර පෑමෙන් බොහෝ විට එක පැත්තක් හුවා දක්වනවා, උසි ගන්නවා, කුප්පනවා. ඒ පෙන්නන පැත්ත සිත් පැහැර ගන්න සුළුයි. නමුත් ඒ සිත් පැහැර ගැනීම ඇත්ත වශයෙන් කියනවනම් ආතතියකට යොමු කරනවා අසහනයකට යොමු කරනවා නමුත් සම්පූර්ණ ප්‍රශ්නේ බැලුවොත් සම්පූර්ණ සංසිද්ධිය බැලුවොත් සම්පූර්ණ අත්දැකීම බැලුවොත් ඒකේ ඔය කියන විදිහේ ආතති කරන පැත්ත විතරක් නෙවෙයි ආතති නැති කරන පැත්තක් තියෙනවා ඒක අපේ ඇස් වලට දුරන්න ගොදුරු වෙන්නේ නැහැ තර්කයට ගොදුරු වෙන්නේ නැහැ නමුත් ගොදුරු කර ගන්න තියෙන ක්‍රමේ තමයි අනු අනුපස්සන අනු අනුව සලකා බැලීම ඒ අනුපස්සනා ක්‍රමය තමයි ඔය විද්‍යාවේ අද නැත්නම් නවීන විද්‍යාවේ පෙන්ලා තියෙන යමක් පිළිගන්න නම් ඕනම තැනක ඕනම කෙනෙකුට එකම ප්‍රතිඵලය ලබලා දෙනවා. එවනම් අපි පිළිගන්නවා ඒක විද්‍යානුකූලයි කියලා. යම් දෙයක් එක තැනක එහෙමයි අනෙක් තැනක මෙහෙමයි අරයා බැලුවොත් මෙහෙමයි මෙහා බැලුවොත් මෙහෙමයි කියලා গুপ্তයි කියලා කියනවා. ගුඪ ධර්ම කියලා කියනවා. ඔය ඔප්පු කරන්නත් බෑ ඒක විද්‍යුහුරුත් නෑ. ඉතින් එන්නේ වගේ මට එකයි මේ අවුරුදු 200ක් විද්‍යාලෝකයේ ඉදිරියට ගියේ. ගිහිල්ලා ඒගොල්ලෝ ඔප්පු කර දක්වන්න පුළුවන් ගතිය නිසාම නැවත නැවත කර දක්වන්න පුළුවන් ගතිය නිසා මේක සත්‍යයි කියලා තේරුම් කරගෙන ගියාට අවුරුදු 200කට පස්සේ පේනවා විද්‍යාව සුද්ධ හානියක් කරලා තියෙන මානවයාට කියලා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක් තමයි ඒගොල්ලෝ දැල්ලුවේ ආංශික ක්‍රමයක්. සරුවත් ඒක ආංශික ක්‍රම වෙන්න හේතුව ඒගොල්ල බාහිරේ පරිශන කරේ. බුද්ධජානනාංශ මේ අනු අනුපස්සනාව කියන අනුපස්සනාව කරන්නේ තමන්ම සාක්ෂි කරගෙනයි මෙතන සාක්ෂි කරගෙනයි මේ මොහොත සාක්ෂි කරගෙනයි. මේක කවම දාකවත් වරදින්න විදියක් නැහැ. හැබැයි මම දැන් මෙතන කියන මේ ඒකල් තුනට මුට්ටියක් තිබ්බා වගේ පටල වෙච්ච එක පටන් ගන්න ආධුනිකයාට සැක පහළ වෙනවා. ඒක සත්‍ය වෙන්න පුළුවන්ද? එහෙනම් මේ මුළු ලෝකයක් අතීත අනාගතය එක්ක ඉතිහාසය ලියමින් අනාගතය ගැන ලියමින් අතන මෙතන ගැන භූගෝලය හදාරමින් අරයා මෙයා ගැන සමාජ විද්‍යාව හදාරමින් යන්නේ ඔක්කොම බොරුද මේ අනු අනුපස්නාව නැත්නම් මේ වර්තමාන මොහොතේ දකින්න එක ඇත්තටම සත්‍යද බුදුආරගෙන ඒක Taman ඒ දැක්කට මොකද ඇහුවට මොකද ඒ කියන්නේ සැකපොද මේක සාධාරණයි ඒ එක නැති කරන්න එක ක්‍රමය උන්වහන්සේ දකින්නේ ඒකම නැවත නැවත කරන්න. අනුපස්සනාව කරන්න. අනුපස්සනා කරනකොට ඒ තියෙන දේ පන්නරයක් පිටින එක, පලිප්පු වැටෙන එක, සැකදුරු වෙන එක ඒක කරන කාලයට සාපේක්ෂයි. මේකයි මේ මුළු සූත්‍රයේම පෙන්වන්න හදන්නේ අපි දකින්නේ සිද්ධියක අපි බලන් ආස ටික විතරයි. මොනවා පෙන්වත් අපිට අපි බලන්නේ අපිට පේන්නේ බලන් ආස ටික විතරයි. ඒ නිසා ඒ සිංහලේ තියෙනවා අපිට කබර ගෝයා වුණත් කණ්ඩ ඕනේ නම් තල ගෝයා කරගන්න පුළුවන්. ඒක ඉතින් අපි සාමාන්‍ය කරන දේ. එමෙ නැත්නම් අපි කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. අපිට යම කෙරෙට හිත ගියා නම් ඊට වැඩි හොඳ එකක් තවත් නැත්තේ නෑ. ඉතින් ඒ අනුව අපි අනික් කටට ඒ විදිහට පේන්නේ නැති එක ගැනත් අඳු කරනවා. අපි විවාදයක් කරන්නත් හදනවා. නමුත් ඒක වෙලා තියෙන්නේ මේක කොටසක් සංසිද්ධියේ එක පැත්තක් වැඩි ඔපයක් නංගලා වැඩි සදක් නංගලා වැඩි ආලවට්ටමක් කරලා හුවා දක්වන්න හදන නිසා ඒ හුවා දැක්වීම අනුව ඒ කොටස විසින් ඒකේ අනිත් පැත්ත බහා තැබීම නොබලා සිටීම <clears throat> නොදක සිටීම යටපත් කිරීම ڇප්ප කිරිල්ල අනිවාර්ය මනස සිද්ධ වෙනවා. යමක් කවුරු හරි හුවා දක්වන්න හදනවා නම් එයා ඒකාන්තෙම වෙන මොකද්ද වසංගතණ්ඩයි පසංගණ්ඩා මේ දඟලන්නේ. ඇති හැටි පෙන්නකොට අර ඌවා දක්වන දර ලස්සන නන්නේ. නමුත් ඒකේ අර වගේ යටි කූට්ටු අදහසක් නැහැ, න්‍යාය පත්‍රයක් නැහැ. මොනවා හරි කවුරු හරි ඌවා දක්වන්න හදනවනම් බුද්ධ ධර්ම හරි කමන්නේ නැහැ. එන ඊට වැඩි යාගේ යට පොහොන් පහත් තුච්ච න්‍යාය පත්‍රයක් ඇතුළත තමයි හුවා දක්වන්න හදන්නේ. මේක හුවා දක්වන්න දෙයක් නැහැ. චීන විදිහ බලන්න. නමුත් මේ સંદર્ભේ මේ විදිහට තේරුම් ගත්තට <clears throat> ඒක දර්ශනයක් විදියට පන්තියක් විදියට තේරුම් ගත්තට උග දෙනකොට ඒක ජීවිතය සම්බන්ධ කරගන්නවා කියන එක නැත්නම් ප්‍රායෝගික පැත්ත එච්චරම ලේසි නැති නිසා ਸਰවඥාන්සේ ඒකට නිදර්ශනයක් විදියට මේ වෙනම સંદર્ભය මේ කියන අදහස මේ දර්ශනය 14 ආකාරයකට නැත්නම් 16 ආකාරයකට මේ සූත්‍රෙ පෙන්වනවා. එකම තමයි. අර කියන එකම තමයි. ඒක එක නිදර්ශන උපමා රූපක මාර්ගෙ පෙන්වන්නේ. ඉතින් අපි සාකච්ඡා කරේ ඉදං දුක්ඛං ඉදං අයං දුක්ඛ සමුදයෝති අය මේ කාණ පස්සන. මේ දුකය මේ දුකේ හට ගැනීමය එක පැත්තක්. ඉදං දුක්ඛ නිරෝධෝ ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායාති අය මේ කාණ පස්සන. මේ දුකේ නිරුද්ධ වීමය මේ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවයයි අනික් දැකිය යුතු පැත්තක් තියෙනවා. අනුපස්සනා කළ යුතු පැත්තක් තියෙනවා. මේ දෙක යම් කිසි කෙනෙක් ආතාපිනෝ පහිතත්ත්ව විහරන්තෝ මෙහිම යෙදී කතා කටයුතු කළොත් එමෙන්නත් මේකම ජීවිතේ එකම තේමාව කරගෙන පූර්ණ කාලීනව වෙන භාවනා කළොත් ඉසරවචන සඳහන් කරලා තියෙනවා යම් ප්‍රමාණික උපදීනිටලා තියෙනවනම් අනාගාම වෙනවා නැත්නම් අරහත් වෙනවා නිසා මේ කාරණා දෙක ඒ මුදු ඉසල කියපු දේ කාරණාව විතානුපස්සනාව ඔප්පු කරන අතර බුදුහාමුදුරගේ පණිවිඩය ඒකට අපි ශාසනය කියනවා. ශාසනය තව කෙනෙකුට ලැබෙනවා. ඉතින් ඒක මේ දුකේ මේ දුකට හේතු කියන එක අපි නොදන්නව නෙවෙයිනේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි මරණම්පි දුක්ඛං ආදී වශයෙන් කියනකොට ඒක දුක බව දන්නවා. ඒ දුකට හේතුව තෘෂ්ණාව කියලා පිළිගන්නම් අපි එච්චර කැමති වෙන්නේ නැති වෙයි. නමුත් පිළිගන්නවා ඒ වුණාට කෝ නැහැනේ නිරෝධයක් හම්බ වෙලා. දැන් මේ ගොඩාක් කල් අපි ඒක දන්නවනේ. නමුත් ඒ මේ දුකය කියලා අපි බලන්න හදන මේ සිද්ධි තියෙනවනේ. ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණය කියන ඒවා මෙව්වයේදී අපි එක එක වර්ණ ගැනීම කරනවා. ඉපදීම දුකක් වුණාට සුභයක් විදිහට හලකනවා. වයසට යෑම මුල් කාලෙදී හොඳයි. මැද වයසේදී ඒත මෙහෙට වෙලා වයසට යනකොට ඔන්න නරකයි. මරණේ සාකල්යෙම නරකයි. මේකම සංසිද්ධියක මුල මැද තුන වෙන් කරගෙන මුල ඒකාන්තෙම සුභයි. මැදදී ජරාවේදී පළවෙනි අවුරුදු 10 මාන්ද දශකය කියලා කියනවා. උඩු අතට හොවින තමන්ගේම මල මූත්‍ර වල හොය පළවෙනි දශකය අනේ ඉක්මනට ඊගා දශකයට යනවනම් වැඩෙනවා නම් දරුවා අම්මලා තාත්තලාත් කැමති දරුවාත් කැමති ඒතර ක්‍රීඩා දශකයට වැඩෙනවා මන්ද දශකයට වැඩිය ක්‍රීඩා දශකයේ හොඳයි ක්‍රීඩා දශකයේ ඉඳලේ වෙලා වර්ණ දශකයට යන ඕන උපමට්ටම් කරගෙන ආලවට්ටම් දාගෙන අවුරුදු 20 ඉඳලා 30 වෙනකන් ඔය වර්ණ ගන්නවා. ඒක හොඳයි. අරක හොඳයි. ඒක හොඳයි. ඒ වයසේදී මේ බණේ මහන්ත හිත දෙන්නේ නැහැ. වැඩක් නැහැ. මොකද මේ වෙලාවේදී වර්ණ ආලවට්ටම රූපලාවන්‍ය එච්චරම තමයි ලෝකේ. ඊට පස්සේ ඒ තරි සන්තෝෂයෙන් පටන් ගන්න. මේ වර්ණ දශකේ මෝරනකොට වර්ණ මේරීමක්, සුඛ මේරීමක්, සුභ මේරීමක්, නিত্য ආත්ම මේරීමක් පේනවා. ඊට පස්සේ බල දශකයට යනවා. හැම ඉඳුරංගයේම ඥාන ශක්තිය වැඩි, පේනවා හොඳයි, කන හෙනවා හොඳයි, බල වැටෙනවා. ඒකත් වර්ණ දශකයේ ඉඳලා එහාට ගියාට මොකද? එන් තමන් අර මෙතෙක් කරගෙන ආපු ජීවිතය අවුරුදු 37 40 අතර බලය රැස් කිරීම සඳහා වනස්පති යුගයක් පාර කර ගන්නවා. ඊට පස්සේ වර්ණ දශකයෙන් පස්සේ බල දශකයෙන් පස්සේ ඊට පස්සේ හාන දශකයට යනවා. 40 සැන්දේ යවිලා ඇහැ පේන්නේ නැතුව යනවා. කන් වල අඩුපාඩුකම් එනවා. අතනින් මෙතනින් කිස්කස් හිතෙන්න පටන් ගන්නවා. ආමරලි වැටෙන්න පටන් ගන්නවා. ඉතින් හාන දශකේ පටන් ගන්නකොට ඔන්න ජරාව කියන වචනේ ජරා වෙන්න පටන් ගන්නවා. ඔච්චර කන්නම් ජරාව බොහොම ලස්සන වචනයක්. මන්ද දශකෙන් ක්‍රීඩා දශකයට ක්‍රීඩා දශකේ වට දශකයට වට දශකෙන් බල දශකයට යනකොට ජරාවක් කියලා ගන්නෑ ඒක. ඒ සුබේට සලකනවා ඊට පස්සේ ඔන්න බල දශකයට පස්සේ ආහන දශකයට වැටෙනවා ඊට පස්සේ ඒ ඒ එන්නේ එන්නේ එන්නේ ජරාවේ ජරාව කියන වචනේ අර්ථය ගඳ ගහන එපා කරපු මුද්දකින් ඔබතන් කියන පැත්තට යනවා එනිසා මේ වැඩිම කියන එකේ මුල් කාලේ හොඳයි මැද කාලේ මාරුවක් අන්තිම වෙනකොට සෞතු ඊට පස්සේ මරණය හොඳම නැහැ එහෙමනම් මේ දුක කියන එක අපි අවබෝධ කරා නම් මේ එක සංසිද්ධියක මුලමැද තුන කඩලා තුනට පළවෙනි එක මංගලයි දෙක මැදයි මරණය අවමංගලයි මේ වෙනස් වීම වෙනවා කියලා කියන්නේ දුක සත්‍යක් විදියට ආර්ය සත්‍යක් විදියට පාර ගන්න තියෙන අකමැත්ත. නැත්නම් මේක ටෙම්පරස් දාන්න ඕනේ නෑනේ. දුක දුක විදියට තියන්න පුළුවන්. ඒ නිසා ඕනෙම සමාජයක බෞද්ධ සමාජවල විතරක් නෙවෙයි, ಜಾති, ජරා මරණ කියන තුන ගත්තාම එකම සංසිද්ධි අයිස්ථාන තුනට අපි දක්වන ආකල්පය පුදුමාකාර වෙනසක් තියෙනවා. මේ કોઈ සભ્‍යත්වෙත් ඔච්චරමයි. કોઈ සංස්කෘතිය ගත්තත් ඔච්චරයි. ඒකෙදි දුක උනත් මොනම ගැන තර්කයෙන් හිතන්න පුළුවන්. බුදුහාම දුකයි කියලා කිව්වත් බබෙක් හම්බ වෙන එක, මලක් පිපෙන එක, ඉර පායන එක දුකක් කියලා කවදාකවත් කාටවත් පේන්නේ නැහැ, දකින්න කැමතිත් නැහැ. ඒක පේන්න තියෙන්නේ සුඛයක්. සුභයක්, මංගලයක්. ආත්මීය දෙයක් දැකිය යුතු දෙයක් කියලා. ඉතින් මෙන්න මේක මේ විශාල කුට්ටියකට කිට්ටු කරනකොට කන්දකට කිට්ටු කරනකොට අමාරුයි. ඒ නිසා මේකේ යථාර්ථය දැක ගන්න බුදුරජාණන් වහන්සේ එකම දෙයක් ලක්ෂ වාරයක් බැලීම එක පරිශන ක්‍රමයක් කරන විදිහට අනිත් එක තමයි ਸਰවඥාන්සේ විභජ්‍යවාදී. මේ කුට්ටිය මේ රිත්ත මේ පොදිය ලිහලා බලන්න. මිනිස්සෙක් ඉපදිලා ජරාවටපත් වෙලා මැරෙලා මේ ජීවත් වීමේ කටයුත්තේදී ඒ මිනිස්යාට කරන දේවල් වගේක් තියෙනවා යා ජීවත් වෙද්දී ඒ වගේම යාට කෙරෙන දේවල් වගේක් තියෙනවා. ඒ කරන දේවල් මේ පුද්ගලයා හැදෙන පරිසරය අනුව අගයන් ආඩම්බරයන් ඇතු අනුව හරිම විචිත්‍රයි මනසත් ලෝකේ වැඩියෙන්ම විචිත්‍ර මනුස්සයා මොකද එයා විවිධාකාර කෙරුවාවන් කරන කෙරුමෙක් ඒ කරන දේවල් වලින් ඇත්ත වශයෙන් කරන්නේ කරන හරියක් තලිපි හම්බෙච්ච වඳුර කරගන්න දේව තමයි. මිනිස්සයා කරනවා නම් යමක් ඒ කරන ඔක්කොම Tamanට හානි කර දේවල්. ඒ මනුසතා ලෝකේ ඉපදී මේ ක්‍රියාකලේ වැරදි. කෙරුව හරියක් කෙරුවේ නැති වැඩ. ඒකට අපි කියනවා අස්වච්ඡන්දය කියලා. මට කරන්න පුළුවන් කමකට කරනවා. ඒක නිසා ඒක ගැන කතා කරන්න ගියොත් මේ ධර්මයේ ගුණයක් ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊයින් සීලුවේ කියනවා කරපු දේවල් පොඩ්ඩක් පැත්තකට තියන්න හරියට බලන්න බෑ. කෙරෙන දේවල් පොඩ්ඩක් බලන්න කියලා. අසම්පජානව, අසංස්කාරිකව, අවිඥානකව මිනිස්සුන්ට කෙරෙන දේවල් වලට යොමු කෙරුවොත් ඒක ගෑනුන්ටත් එකයි පිළිපින්දත් එකයි කොරෝනා කෙරුම් කෙරුම් කාර්යයත් එකයි කෙරුම් කාර්ය නැත්තරත් එකයි කොයි කෙනාටත් එකයි ඒකේ තියෙනවා විශ්වගත තත්ත්වය නිසා කරන දේකට බස්සන්ඩ කරන දේවල් తాවකාලිකව පරිශීලනයක් වශයෙන් පොඩ්ඩකට නැතර කරනවා නැතර කළා ඉබේ කරන දේවල් දිහා බලනින් මේක සියලු මනුස්සයන්ට පොදුයි කරන දේවල් අපේ අපේ සංස්කෘතියන් අනුව අපේ හැදියාවල් වතන වෙනස් වෙනවා. ඒක හරි අමාරුයි. ඒකත් බැරි එකක් නෙවෙයි නම් ලේසි තන තමයි කරන දේ. අන්නේ කෙරෙන දෙයකට හිත යොදලා මේ මම වෙමි මගේ භවය මම ඉන්නවා මම පවතිනවා කියන මේ කාරණාව පුංචි කරලා පොදිය ලිහලා විචිත්‍ර කරලා පතුරු ගහලා බලන එක තමයි මේ ආස්වාස ප්‍රසවාසය කියලා කියන්නේ. ජීවිතේට ඕනම කෙනෙකුට අත්‍යන්තයෙන්ම නැතුවම බැරි එකම දේ තමයි ආසත් ප්‍රසාර. ඒක හිතලා කරන්නත් පුළුවන්, ඉබේ කරන්නත් පුළුවන්. මෙතන ආනාපාන සතියේදී ඉබේ කරන ආසත් ප්‍රසාරය ගන්න. ඉතින් අපි වෙලා ගත්ත ඊයේ දේශනාවේ අවසාන කොටසේදී මේ හුස්මක් ජීවිතයකට සම්බන්ධ කරගත්තොත් නැත්නම් ජීවිතයක් හුවා දක්වන ඒකකයක් වශයෙන් ගත්තොත් ආස්වාද ප්‍රසවාසයේ මේකේ මුලයි මේකේ මැදයි මේකේ අගයි ගත්තොත් ඒක ඒකාන්තයෙන්ම ජාති, ජරා, මරණ නියෝජනය කරනවා නැත්නම් සංස්කාර කියන වචනේ නියෝජනය කරනවා. ඔබේ සංස්කාර කියන වචනේ සර්වචන්නාංශේ දෙන අර්ථකථනය තමයි උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඊටස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒකට වෙනමම උප්පත්තියක් තියෙනවා. ඒකට වෙනමම මරණයක් තියෙනවා. මේ දෙක අතර විපරිණාමයක් තියෙනවා. ජීවිතය ගත්තත්, හුස්ම ගත්තත්, අතීසුවත්, කකුල බිම තිබ්බත් හැම ක්‍රියාවකම ඒකට සාපේක්ෂ ඒකට ආවේනික වූ උප්පත්තියක් තියෙනවා. ඒක විපරිණාමයට පත්ලක නැතිලා ඒකම තරුවචනාංශයේ මේ බණතන් අදාළ නැහැ. ඉපදින එක නෙමෙයි මැරෙන්නේ කියලා කියනවා. ඒ තරම්ම ඒක වෙනස් වෙනවා. ඕම සුළු කාලයක වෙනස් වෙනවා. ඒක හොඳට පේනවා. රිත්ත පොදිය ගත්තොත් නෙවෙයි වතුරු ගහලා විභජනය කරලා පුංචිම කොටසට ගියොත් මේ මුල මෙහිමයි, මැද මෙහිමයි, අග මෙහිමයි. නිසා යම් කිසි කෙනෙකුට විපස්සනා මොකක්ද කියලා ඇහුවොත් අර කියන්න පුළුවන් තමන් තමන්න පුළුවන් තරම් ඒ වස්තුව කුංචි කරලා වතුරු ගහලා පොදිය ලිහලා විවරණය කරලා මුලමඳාක බලන එකයි විපස්සනා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි සම්පූර්ණ සාකල්යෙන් රිත්තක් කන්දක් ගොඩක් වශයෙන් ගත්තොත් අපිට අර විදිහේ විපස්සනාවක් කරගන්න අමාරුයි. මොකද <clears throat> කට්ටි එකතු වෙච්චාම ගොඩ එකතු වෙච්චාම ගොඩාක් ආකල්ප වලින් ගොඩාක් අතිමතාන්තර වලින් අවුල් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පුංචිම කොටසට ගෙනල්ලා ඒ පුංචිම කොටසේ තියෙන නයිසර්ගික ලක්ෂණ ඒත් මේ උප්පත්ති මේ වෙනස් වීම මේ මරණය කියන එකමයි විපස්සනා කරන්නේ. ඉතින් මේක අර භවනා ජීවිතය සම්බන්ධ කරන්න ඕන නිසා මම උත්සාහ කරා ආස්වාසික මුලමඳාක බලන්න ප්‍රස්වාසික මුලමඳාක බලන්න පියවර තැබීමක මුලමඳාක බලන්න ඊට පස්සේ ඕනෙම දෙයක මුලමඳාක බලන්න ඉතින් එතකොට අපි ගොඩාක් ඔය මුලමඳාක බැලීමේ විපස්සනා කිරීම කියලා කියන කතාවේ ව්‍යංජන අනු ව්‍යංජන ගොඩාක් තියෙනවා ඒක නැත්තම් කර්මත කමටහන් ගොඩක් තියෙනවා තාක්ෂණිකරු ගොඩක් තියෙනවා එක තමයි අපේ ඉදරන්න ගොදුරු වෙන්නේ මෝරච්ච දෙයක් විතරයි ඇදිලා පහුවෙච්ච දෙයක් විතරයි පේන්නේ. පමා වෙච්ච දේ පමණයි අපිට පේන්නේ. ඒක නිසා අපි පේන දේ දැක ගන්න ඕනේ පමාවක් විදියට. අපිට පේන්නේ උපදිච්ච බබෙක්. වැඳගත්ත වෙස් නැටිල්ලක් පේන්නේ. වෙස් නටනවා වෙන්නේ නැහැ. බබා හම්බ වෙනවා පෙන්වන්නේ නැහැ. ඇත්තටම උතන නෙවෙයි බබා හම්බ වෙන්නේ. ඉතලාම ඒ ශුක්‍රාණු බීජ මිශ්‍ර වෙන තැන. ඒක ඔක්කත් අපිට පෙන්නලා නෙවෙයි කරන්නේ. ඒ නිසා යම් වෙලාවක අපිට මානවයිති වාසිකමක් තියෙනවා අපිට මේ පෙන්වන දේ ප්‍රමාණම් අප්‍රමාද වෙලා සතිමත් වෙලා මේක දිහා බලන්න නැවත නැවත අනුපස්සනා කරන්න පුළුවන් වස්තුවක ඒක නැවත නැවත එනවනම් කොහේ සිටද එන්නේ කියන එක වෙන එක. ඒ ධම්මා හේතුප්පබව යම් ධර්මයක් හේතුකින් හටගත්තනම් තේසං හේතුන් තථාගතෝ ආහ බුදුහාමර එකම ධර්ම මෙච්චරයි. ඔබට හම්බෙලා තියෙන පමාවෙච්ච එකක් පිළුණු වෙච්ච එකක් කොට්ට වෙච්ච එකක් පමා මේ මසලකෙල්ලට ලක් වෙච්ච එකක් ඒ නිසා සැලකිල්ලෙන් යුක්තව මුලට බලන්න. ඒ නිසා ආනාපානයේ මුලදී ආනාපානයේ හොල්ලා ගැනීම අපහසුකම් අපි කතා කරා. අපි හිතමු කෙනෙක් අල්ලගත්තයි කිය. අල්ලගත්ත පස්සේ ආවාර්තා කළොත් ඉස්සර වගේ නෙමෙයි ස්වාමීන් වහන්සේ මට දැන් එක විදිහකට ආනාපාන හුස්ම රැලි දෙක තුනක් හතරක් පහක් විතර බලා ඉන්න පුළුවන් කියලා ඒ කියන්නේ යාට වර්තමානයේ චිත්තක්ෂණය එහෙම නැත්නම් චින සම්පත්‍ය උපය ගන්න පුළුවන්. ඒකේ වර්ධනයක් තමයි මුළු භාවනා මධ්‍යස්ථානික අපි ලබලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක වර්ධනය වෙනවා නම් යාට දෙවෙනි අභ්‍යාසය දෙනවා. ඔය හුස්ම ඔය නාස්පුඩු පුරවාගෙන යන වෙලාවට එන එක එනේන වාරේ දකින්න පුළුවන්. ආස්වාසයක් දැන් ඇවිල්ලා ගියා. ඊගාව ආස්වාසෙත් බලන්න පුළුවන්. ඊගාව ආස්වාසෙත් බලන්න. ඊගාව ආස්වාසෙත් බලන්න පුළුවන්. ආස්වාසයත් බලන්න. ආ එතකොට එයා දන්නවා දැන් මේක දැපෙන දමාගෙන තියෙන්නේ. අරමුණ මූණට මූණ අල්ලගෙන තියෙන්නේ. මෙතෙන්ද යනකම්ම ඊගාව පාඩම් පන්ති උගන්වන්නේ නැහැ. ඊගා පාඩම් පන්තිය තමයි බලන්න ඔය ආස්වාදෙ කොහෙන්ද දෙන්නේ කියලා. නැත්නම් ආස්වාසිය මුලට අදින්නේ කියලා කියනවා. ඒ මුලට අදිනවා කියලා කියන්නේ ලෙඩක් භයානක පැතිරෙන ලෙඩක් රටක ඇති වුණාට පස්සේ ඒ ඒ වෛද්‍ය විද්‍යාව කරන්න පුළුවන් වෙන්නේ ඒ ලෙඩේ රෝග ලක්ෂණ වලට බේත් කරන එක විතරයි. නමුත් ඒ රෝගේ නැති කරන්න නම් මූල බීජය හොයන්න ඕනේ. මූල බීජය ඉස්පිතාලේ කරන්නේ ඒ කරන්නේ මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ. නමුත් ලෙඩා හොඳටම උත්පල වෙලා ආවට පස්සේ එයාට මූල බීජයත් අතුරු බීජයත් දෙක තුනෙන්ම හානි වුණාට පස්සේ මේ රෙදේට හේතු වෙන මූල බීජය හොයාගන්න බලපතල ලෙඩකින් ගන්න බෑ. ඒ නිසා ස්පිරිතාලේ නිකුත් කරන නියෝජනය මේ වේදනයක් රටට මෙන්න මේ වෙලෙඩක් තියෙනවා. මේක හැදුනට පස්සේ නම් හරි අමාරුයි. කරුණාකර හැදිසියට ඉක්මනට ස්පිරිතාලට එන්න. හැබැයි අනුකම්පා කරලා ලෙඩේ මෝරණකම් ඉන්නේ නැතුව හැදීගෙන එනකොට එන්න. මෙන්න මෙව ලක්ෂණ කියලා ආරාධනා කරනවා ලෙඩ රෝග බෝ වෙමින් එන උග්‍ර නොවිච්ච පමා නොවිච්ච ලෙඩු. ඒගොල්ලන්ගේ විෂ බීජ සංකරතාවය අඩුයි. මොකද ඇඟක් ලෙඩ වුණාට පස්සේ අහල පහල දෙන සියලුම විෂ බීජ පහර වෙනවා. ඊට වයසට උත්පල වෙන්න වෙන්න নানা ප්‍රකාර ලෙඩ වලින් විෂ බීජ වලින් පහර දුන්නාම මූල හේතුව අල්ලන්න බෑ. නමුත් ලෙඩ හැදීගෙන එන වෙලාවේ පහර දීම වලට ලක් වෙලා තියෙන විෂ බීජ ගන්න අඩුයි. ඔක්කොම විෂ බීජ ගන්න ඒගොල්ලෝ නැවත ඒක කල්චර් කරනවා. කල්චර් කරලා බලනවා ඒක liver වෙලා ඒ විස බීජ වර්ගීකරණය කරනවා. බැක්ටීරියාද වෛරස්ද ෆංගස් අල්ලල ඔය කොක්ස් පොස්ටියුලේෂන් කියලා ඒ එක එක සුද්ධ කරගත්ත විස බීජය ආයේ නිරෝගී කෙනෙකුට දාලා බලනවා. දාලා බලනවා අර මූලික රෝග ලක්ෂණ පහල කරන්නේ මේ තෝරාගත්ත විස බීජ වලින් කොයි එකෙන්ද කියලා. එතකොට දැනගන්න පුළුවන් මේක ප්‍රථම ප්‍රාථමික විස බීජ මේක ද්විතීය විස බීජ මේක තුන්වෙනි විස බීජ කියලා පොඩි හැඟීමක් ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්නේ අර තෝරාගත්ත පළවෙනි විස බීජේ දෙවෙනි වතාවටත් ආය නිරෝගී කෙනෙකුට දාලා බලනවා මේක තමන් කරපු දේ හරිද කියලා. එතකොට ලෙඩු බරගානම් මැරිලත් ඇති ස්පිරිතාලේ අසාධ්‍ය වෙච්ච ලෙඩුන්ට රෝග ලක්ෂණ වලට වෙදකම් කරනවා ඒ රිසර්ච් ඉන්ස්ටිටියුට් එක කරගෙන කරගෙන යනවා. මුලට අරගෙන ඊට පස්සේ විස බීජ අල්ලගත්ත පස්සේ තුන්වෙනි වතාවටත් ඒක නිරෝගී කෙනෙකුට දාලා දැන් ප්‍රකාශ කරනවා මේ රෝගයේ පළවෙනි විස බීජය මේකයි. ඒකෙන් තමයි ලෙඩේ පටන් ගන්න. ඒකෙන් ලෙඩාගේ ඉවසීමේ ශාරීරික ශක්තිය අඩු වුණාට පස්සේ දෙවෙනි විෂ බීජ තුන්වෙනි විෂ බීජ ගොඩක් එනවා. මේ මේ රෝග ලක්ෂණ මෙන්න මේ විෂ බීජ මේකට මේකට සාපේක්ෂයි. හැබැයි මූල බීජයට වෙදකම් කරන තාක්කල් ලෙඩේ නැත කරන්න බෑ. ඒක ඕක තමයි බුදුරජාණන්සේ පෙන්වුවා චතුරාර්ය සත්‍ය මේ දුක හටගත්ත තැනට ගියේ නැතුව රෝග ලක්ෂණ වෙදකම් කිරීමෙන් අනිව කරන්න බෑ. එහෙම නැත්නම් වෙදකමක් කරදාගෙනම හෙදකම කරන්න බෑ. හෙදකම කරන්න මූල බීජය අල්ලන්න. දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රමේ තමයි ඔය අයිතිත්‍යා කරන්නේ. ඒගොල්ලෝ වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියලා. මූල බීජයට යන්න නමුත් හොඳට මතක තියාගන්න ස්පීතාලේ කරන්න බෑ. ස්පීතාලට එන ලෙඩු ගන්නයි. බරපතල වැඩයි යනවා කවදාකවත් මුලට ඇදින වැඩේ කරන්න බෑ. ඒකට වෙනම රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක් ඕනේ. ඒ දෙකොල්ල සමගාමීව කටයුතු කරන්න. ඒ නිසා අපි දුකටපත් වුණාට පස්සේ දුකට උත්තර හොයන්න බෑ. අපිට යම් කිසි විදියකට වේදනට තත්ත්වයට ආවට පස්සේ ආ භාවනා කරන්න සුදුසුෙත් නැහැ. ඒ නිසා ලෙඩ වෙන්න ඉස්සර වෙලා ලෙඩ වෙනවා. ඒ නිසා ඒ ලෙඩේ මෙච්චර උග්‍ර වෙන්න ඉස්සල මම මේකට පරිශන කරන්න ඕනේ කියන එකයි වේදකමට වැඩිය හේදකම ඕනයි කියලා කියන්නේ. අද බුද්ධ ආගම අවාසනාවකට වේදකමට බර වෙලා වෙන්නේ. වේදකම පැත්තට යන්නේ නැහැ. ඒක අපි පැත්තකදී. නමුත් බුදුන් වහන්සේ කිව්වේ ඕක නෙවෙයි. වේදකම වැඩිය හේදකම හොඳයි කියලා. මෙන්න මූලය හොයන්න යන්නේ යන්න වෛද්‍යවරයෙකුට වැඩිය වෛද්‍ය පරිශකෙකුගේ වැඩක්. ඒ වගේම තමයි බුද්ධඝංකාරයා වෛද්‍යවරයෙක් වගේ. විපස්සනා කරන නැත්නම් භාවනා කරන නැත්නම් සතිය වඩන කෙනා වෛද්‍ය පරිශකෙක් වගේ. එයා වෙ ලෙඩු කෑ ගැහුවට ගණන් ගන්න යන්නේ නැහැ. එයා කරන්න හදන්නේ ඒ ඊටාගෙන් ඒ බීජ සාර අරගෙන එවුව කල්චර් කර කර සද්ද නැති පැත්තකට ගිහිල්ලා එමීට බල බල ඉන්නවා. ඉතින් ඉස්පිසාරේ මිනිස්සු බයින්ඩ් ඉඳ තියෙනවා රිසර්ච් ඉන්ස්ටිටියුට් එක මෙයාට කැක්කමක් නැහැ. මෙයාව කිසිම ගාණක් නැහැ මේ ලෙඩු මැරි වැටෙනවා. අතන මේගොල්ලෝ වැත්ත කරලා මයික්‍රොස්කෝප් පස්සේ බල බල ඉන්නවා. ඕකද කරන්න ඕනේ කියන්නේ. මොකද මේ මිනිස්යාගේ මිසක්ක අතනින් සනීප වෙනවනම් සනීප වෙන්නේ රෝග ලක්ෂණ විතරයි. දෙදේ නෙවෙයි. අන්නේ පස්සට අදින ක්‍රමේ ඔය වෛද්‍ය ශාස්ත්‍රයේ ඉස්සලා බුදුහමරෝ පහළ වුණේ. අන්න මේ තිබුණු ශාස්ත්‍රයේ ඔය විදිහට ඔය ව්‍යාකරණයකට දාලා දුන්නේ බුදුහමරෝ තමයි. ඒ නිසා අද ලෝකේ තියෙන සියලුම වෛද්‍ය ශාස්ත්‍රය බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගන්නවා. ඔය තියෙන තෙරපිටික් සිස්ටම් එක පටන් අරගත්තේ තේරපුත්ත කියන ස්වාමීන් වහන්සේ. අද ඒක සම්පූර්ණ ආයුර්වේදයයි වෛද්‍ය විද්‍යාවයි කියලා බටහිරගල දෙකට ගියාට එකම අම්මගෙන් අරගෙන තියෙනවා. මේ නිසා බුදුහාමරන්ට ඔය නිකමට කට කහනව නෙවෙයි සතහට වෙන බව දුකට වේදානම් කිව්වේ එදෙක් ඉතික් තිබුණ දේවල් ගොනු කෙරුවේ <coughs> මොකද චතුරාර්ය සත්‍යයට දාලා තමයි. ඒ නිසා ආශාසය දකින්නයි කියලා කියන්නේ ලෙඩක් හතගෙන හොඳටම කේන්ද්‍රී ගන්න මට්ටම. ආශාසයේ මුල බලනවා කියන්නේ එච්චර කේන්ද්‍රී ගන්න ඉස්සල්ලා රෝග ලක්ෂණ මතුවේදී ඉස්සල්ලා මුලට අදින එකයි. ආහනේම මුලට අදිනකොට ඒ යෝගාචරණ නිකං ආනාපානේ බල්ල බෑ. නිකං ආශාස ප්‍රසවාස ආවට ගියාට වටපිට බලන ගමන් බල්ල බෑ. ඒ අලගිය මුලගිය ව්‍යංජන අනව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම බලන්න. ඒක හරියට කියනවා නම් දෙදාගෙන් ලැබෙන විස බීජ කොයි එක ප්‍රාථමික විස බීජද කොයි එක ද්විතීයික විස බීජද තුනේ තෘතීයික විස බීජද කියලා ප්‍රාථමික විස බීජ රෝග ලක්ෂණ මොනවද ද්විතීයික විස බීජ රෝග ලක්ෂණ මොනවද තෘතීයික විස බීජ රෝග ලක්ෂණ කියලා පුදුමාකාර ගවේෂණයක් කරන්න හැබැයි ලෙඩුන්ගේ කෑගැල්ලෙන් තොරව පැත්තකට වෙලා ආන්නේ වගේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ආශාසය කොයි තැනක ඉඳලාද එන්නේ කියලා බලාගෙන යන්න අර තේරෙන්න පටන් අරගනි අපේ සතිය අපේ සංවේදී භාවය අපේ අකති අකන්න බව කොච්චර අඩුද කියනනම් අපිට පේන්නේ අතට දාපු අයිස් කැටයක අර උඩට ඇවිල්ලා තියෙන පුංචි කොන විතරයි. ඔත අයිස් කැටයක පේන තියෙන 10න් 9 9 10න් 1යි වැඩි හරියේ තියෙන වතුරෙන් යට. ඒක දැකලා නෙවෙයි අපි මේ අයිස් කුට්ටිය ගැන කතා කරන්නේ. අනබහන කියලා අපි දැකලා තියෙන්නේ tip of the iceberg. වතුරේ තියෙන අයිස් කැට එක මතුවෙච්ච කොටස විතරයි. මොකද යට කොටස අල්ලන්න අපේ සංවේදී භාවය නැහැ. ඉතින් එතන ඉඳලා වතුරේ මුඩ වෙලා තියෙන කොටසල වතුරේ යට කොටසට යන තැන මල පනින තැන, ඉර පනින තැන පොඩ්ඩක් බැලුවොත් හොඳට බලන හිටියොත් පෙනේවි. යම් ප්‍රමාණයට හුස්ම ගොරෝසු වුණාට පස්සේ තමයි අපිට නාසි නාස් ගම් නාස්පුඩුවේ දකුණු නාස්පුඩුවේ තොල උඩ නාසිකාග්‍රේ හරිය දැනෙන්න පටන් ගන්නවා. නමුත් ඊට ඉස්සෙල්ලා ඒක අහසෙන් කඩා වැටිච්ච එකක් නෙවෙයි ගොරෝසු වෙමින් එන ගමනක් තියෙනවා. මේකට ලෑස්ති වෙලා ගියොත් අරිට වැඩි සියුම් අවස්ථාවක් ලැබෙනවා. මේව බුදුරජාණන් වහන්සේ පරිශ්‍රණය හොයාගත්ත විශේෂ ඥාන යමක් දිහා අහම්බෙන් හම්බ වෙනවට වැඩිය ලෑස්ති වෙලා ගියොත් ඒකේ අලගිය මොලගිය බලන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා යෝගාවචරය හදා ගන්නවා පරිසරය මේ ආස්වාසේ නැවත නැවත එන්න ඇරලා මේක කොහේ සිට එන්නේද කොහොමද මේ දැනෙන තැන ඉඳලා නොදැනෙන තැන ඉඳලා දැනෙන තැන මාරුව කොහොමද වෙන්නේ? ඒකෙදි මගේ සංවේදී භාවය කොච්චර බලපානවද? ඒකට මම ලෑස්ති වෙලා යන කතිය කොච්චර බලපානවද? ඒකට මම මීටිස්ලා කරපු වැරදි ප්‍රමාණය කොච්චර බලපානවද? ඒකට මම මේ බණ අහලා තියෙන කොච්චර බලපානවද? ඒකට මම මේක අදහන ගතිය කොච්චර බලපානවද කියලා යෝගාවචරය ඇතුළ විශාල විප්ලවයක් යනවා. විශාල පරිණාමයක් සිද්ධ වෙනවා. විශාල රූපාන්තරණයක් සිද්ධ වෙනවා. අර කිසිම වටිනාකමක් නැති ආස්වාසේ පහළ වෙන දිහාවට හිතේ ඒක මේ අහවල් ලාභයට කරනවද අහවල් සත්කාරයට හම්බ වෙනවද එහෙම එකක් නෙවෙයි මේ පරිේශන තෘෂ්ණාවක් කරගන්න විපස්සනා කියන්නේ ඕකට ඉතින් මෙහෙම කරලා කරලා යා දැනගත්තොත් ලෑස්ති වෙලා ගියොත් මට මීට කලින් මුලින් අල්ලන්න පුළුවන් ඒ ලෑස්තිය දැනගෙන අනිත් දවසේ තවත් එල්ල කරගත්ත සත්තා සද්දා විදී සති සමාධි ප්‍රත්‍යාවලින් ගියොත් ඊටත් වැඩිය මුල අල්ලන්න පුළුවන්. ඒක අර පරිේත වෛද්‍ය පරිශ්‍රණයේදී ද්විතීය විෂ බීජ අයින් කරමින් අයින් කරමින් දෙතුන් සැරේ මේක නැවත නැවත නිරෝගී සත්තුන්ට ආසාදනය කරමින් පරිශ්‍රණය කරන්න වගේ මේ මුලට අදින වැඩේ කෙරුවාම යෝගාවචරයා මුලින් මුලින් ඇත්තට අතට අහුවෙන තරමේ වාසි ලබනවා අන්තිමට යනවා තැනකට කොහේ ඉඳලා එනවද හොයන්න බෑ දැනෙනවා නොදැනෙනවා කියන දෙක අතරමැද පුදුමාකාර මාරුවකට යනවා. ඒක උපමාවකට කියනවා නම් කියන්න තියෙන්නේ මේ ආශ්‍යානයක් මේ සාමාන්‍ය නිෂ්කලව තිබුණ එකක් දහවන පතේට ගෙනියලා වේග කවාගෙන කවාගෙන කවාගෙන කවාගෙන යනකොට එක තැනකදී ඝණයක පැවතිච්ච සමතුලිතතාවයේ තරලයකට උස්සලා දෙනවා. ඒ තරලයට උස්සලා දෙනකොට මුළු යානෙම දෙදරනවා. හැම මගියෙකුටම ප්‍රතිතද කරගන්න කියලා. හැම වැඩකාරයෙකුටම කියන වැඩ කරන කෙනාට උස්සන්නයි හදන්නේ කරුණාකල ස්ථානගත වෙන්නේ. හරියටම සමබර වුණේ නැත්තම් උස්සන්න බෑ. එතෙන්ද යනකම් සාමාන්‍යයෙන් පැයට හැතම 400 500ක වගේ වේගයක් හසකවන්න වෙනවා. එතෙන්ද යනකම්ම ඝණයක අපිට දඩදඩස් දඩදඩස් දඩදඩස් කාලා ඒ රෝද වැඩි වැඩි යන හැටි මගියට තේරෙනවා. ඊට පස්සේ මේක ඉස්සෙන්න පටන් අර ගන්නකොට බඩ දන්න ගන්නවා. එතන හීන් දාඩි දානවා. සමහරුണ്ട് වක්කාර වෙනවා. ඒ නිසා වමනේ මල්ලක් ඉස්සරහින් තියෙන දැන්නක් තියෙනවා කියන්නේ. ඕක තමයි යෝගාචරයට වෙන්නේ. ආශස් ප්‍රසවාසී අර දැනෙන්නේ නැති නැන්නේ ඉඳලා දැන දැනට එනකොට හරියටම අර රන්වේ එකේ කෙලවර තියෙන දැන් ආශංසාව නතර කරන්න මොකක්වත් බෑ. අර දුනොත් ඉවරයි. ඒ නිසා කැප්ටන් කතා කරලා කියනවා. ඒකට කැප්ටන් ඔක්කොමලා අහුම්කම් දෙන්න ඕනේ. ආන්න එතෙන්ට යනකොට තේරෙනවා මේ නොදන්න තැන ඉඳලා දැන්න තැන තැනටපත් වීම බුදුන් දැක්කෙත් ওই තාලෙටමයි මම දකින්නෙත් ওই තාලට. හැබැයි එතෙන්දී සහලවන ගතිය, එතෙන්දී වක්කාර වෙන ගතිය භාවනා ජීවිතේ ඉතා වැදගත් අවස්ථාවක්. පරිණාමයේ වැදගත් තැනක්. මේකට දරන්න එසේ මෙසේ පිනක් තිබිලා බෑ. එසේ මෙසේ පිනක් තිබිලා බෑ. ඒකට සූදානම් ශරීරයක් හදාගන්න ස්පෙෂල් ටාස්ක් ෆෝස් කකේ පුහුණුවක් වගේ එකක් ඕන. මොකද කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ හුස්මක මුල බැලීමේදී මේසා විශාල විපරිණාමයකට මේසා විශාල පරිණාමයකට මේසා විශාල රූපාන්තරණයකට ඊට කවදාකවත් නොගේ තැනකට යන්න වෙන ඉතින් ශ්‍රද්ධාව ඉන්න. දැනුම ඉන්න. ඉස්සරහට අත්දැකීම් ටික ඉන්නනවා. ලෑස්තිලා යන්න කියනවා. කාය ජීවිත নিরপেক্ষව යන්න කියනවා. තර්ක කර කර ඉන්න එපයි කියනවා. තර්ක කර හිටියොත් ඒ රන් එකේ කෙලවරේ ආය තර්ක කරන්න වෙලාව නැහැ. රූල්ට ඉෂුවේ නැත්තම් විනාශයි. ඒ වෙලාවේදී කාටවත් දැයි කතා කරන්න කැප්ටන් කියන්නේ අහන්න ඕනේ. ඉතින් භාවනා කරන කෙනා කැමති නැහැ කැප්ටන් කියන්නේ අහන්න. ඒගොල්ලෝ ඇද්ද ගැටලා නැගිටලා යනවා. නැත්තම් හයිය හුස්ම ගන්න යනවා. ඉතින් මේක තමයි අපි මේ සංසාරේ තියෙන ආසාව. මේක තමයි අපි මේ සංසාරෙන් ගෙනාවු පුරුදු. ඒක කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේ මට්ටමට ගියාට පස්සේ අත්දකින්න වෙන දේ සියල්ලන්ටම එක විදිහට සිද්ධ වෙනවා. අඩු අඩු පම්පොච්චකම් වෙනත් වෙනවා. අන්න මේ වෙලාවේදී මේ යෝගාවචරයා මේ දුකේ හට ගැනීමයි මේ මම දකින්නේ. නැත්නම් ආස්වාසේ හට ගැනීමයි දකින්නේ. පොඩ්ඩක් මතක තියන්න වරන් ඇතුලේ දාලා මේ ලෝකේ හට ගන්න තාක් සියල්ලම දුක්. ඒක පිළිබඳව වෙන්න මොකක්වත්ම හිතන්න යන්න එපා. දුක්ඛේ ලෝකෝපතිච්චිතෝ කියලා බුදුහාමුදුරු කියලා තියෙන එක කියන්නේ නෑ මේ වෙලාවේ. මොකද කිව්වොත් එහෙම දැන් නාතිකවාදියෙක් වෙනවනේ. නැනසේ උච්ඡේදවාදියෙක් වෙනවනේ. හට ගන්න පුළුවන් නම් මේ ලෝකේ හටගන්නේ දුක් විතරයි. ඒක නිසා මුලට අදිනකොට දුකේ හට ගැනීම දැක්කනම් එන්නේ එන්නේ යාට කියන්න පුළුවන් වෙන මම දැන් දුක නැත්නම් ආස්වාසයත් ආශ්වාසය හට ගැනීමත් නැත්නම් හට ගැනීම දිහාවටත් යන ගමනක් ගන්න. මෙන්න මේ දෙකම දන්න එක නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ලෝකයේ අන්ත දෙක දන්න කෙනෙක්. හටගත් ආශ්වාසය දැන ගැනීම ඒකාන්තයක්, හට ගන්න ආශ්වාසය දැකීම ඒකාන්තයක්. මේ දෙක දැක්කේ නැතුව මට මාවතට යන්න බෑ. ඒ නිසා එකනම් හට ගැනීම, දෙකනම් හටගත් ආශ්වාසය, තුනනම් නිරුද්ධ වීම මේ ව්‍යා මේ සමීකරණ යන්නේ 2 1 3 කියන ක්‍රමයකට. හැම වෙලාවෙම පටන් ගන්න දෙකේ. ඊට පස්සේ බුදුරජාණන්සේගේ උපදේශය තමයි එකට බහින්න කියලා. එකට බැසට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේක කොච්චරක් සිද්ධි කරනවද කොච්චරක් හුරු කරනවද කොච්චරක් වශී කරනවද කිව්වොත් ඒ කෙනාට ඒ විදියට ගොරෝසු වෙච්ච දේ ආපහු ගෙවිලා යන එක නොබල ඉන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. Nirodhe නොදක ඉන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒක සඳහා විශේෂයෙන් කළ යුත්තක් නැහැ. කළ යුත්ත නම් අර ගොරෝසු ආස්වාසේ ඉඳලා සියුම් තන පැත්තක මුලට හේතුවට මූලයට මෙනෙහි කිරීම යොදලා දිගට දිගට දිගට බලාන යනකොට ඒ නිසා අන්ත දෙක දන්නවනම් අනිවාර්යයෙන් මේ ඒකේන අන්ත දෙක දැනීමේ ලැබෙන ආනිසංශයක් විදියට මධ්‍යම ප්‍රතිපදාවට වෙන එක නිරෝධය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසා යම් දවසක යෝගාවචරයට අවශ්‍ය නම් දුකේ කෙලවර දකින්න ඒ දුකේ කෙලවර දක්නවා කියලා කියන්නේ මේ ආස්වාසයේ කෙලවර දැකීම තමයි. නමුත් හොඳට මතක තියාගන්න මරණයේ ජීවත් වෙන සතේක උප්පත්තිය සුභයි මරණය වයසට යෑම සුභාසුබ දෙකයි මරණය අසුභයි කියලා කතාවක් තියෙනවානේ. එහෙම ගතියක් ආනපානේ නැහැ. මුල දැක්කත් එකයි අග දැක්කත් එකයි. නමුත් බුදුහාමුදුරුවෝ කොච්චර මේ මනුස්සයන්ගේ තියෙන පොදු සම්මුතිය සලකනවාද කියනවනම් අර බය හිතෙන ආස්වාසේ හෝ ජීවිතයේ අග බලන්න නෙවෙයි යෝගාචර උපදෙස්. උඹලා ආශ කරන මුල බලපන්. හැම කෙනාම කැමතින උප්පත්තියට කැමතිනේ. උප්පත්තිය සුබයිනේ. උප්පත්තිය මංගලයි ඥායන හොඳයි. ඒ ඒ මංගල කාරණා වලට තියෙන ආස්වාසේ මුල බලන්න. ඒ බොහෝම සුබවාදී ආස්තික නිර්මාණශීලී ප්‍රගතිශීලී ප්‍රකාශය. බුදු ජනසේ දන්න දේ තමයි යම් කෙනෙක් මේ මුල දැක්කනම් එච්චර සංවේදී වෙච්ච හිතකට එච්චර එළඹ පෙළඹ වාසය කරන හිතකට මොනම හේතුවකින්වත් අග දැකීම වසන් ගන්න බෑ. අනිවාර්යයෙන්ම අග දකින්න. අග දැක්කට පස්සේ තේරෙනවා ඒ මුලෙයි අගේ කිසිම වෙනසක් නෑ යමක් හටගත්තොත් අනිවාර්යයෙන්ම ඒ විදිහටම නැති මේ මැදදී තටමලා තක්මුක්කු කරලා ඒකට බේස් කරන්නයි පිළියම් කරන්නයි හදන්නේ මේ හටගත්ත දේ ඒක විසීම නැති වෙනවා කියන එක දන්නේ නැත්නම් තමයි ඒක නිසා මැද හරි හරි ආසති ගතිකයි ආවේග ජනකයි දැවෙන තැවෙන සුළු ගතියක් තියෙනවා නමුත් යම් කිසි කෙනෙක් මේක හට ගන්න තැනට ගියොත් එයාට තේරෙනවා මේ නියපොත්තෙන් කඩන්න පුළුවන් එකක් තමයි මේ ගහක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් නම් ඒක බුල්ඩෝසරයක් යනවත් ගලවන්න බැරි වෙයි. මොකද ඔය ගහ මැරෙනවා. ඒ ගහේම තියෙන ගුණයක් තමයි මරණ එක. ඉවසිල්ලෙන් බලන් හිටියොත් ඔය මුන්න දෙය ගොච දාගෙන පුපුරු ගහගෙන ආවත් ඉවර වෙනකොට උප්පත්ති තැනටම ගිහිල්ලා තමයි ඉවර වෙන්නේ. මේ දෙක දන්නවනම් ඒක නෝ පැමිණිච්ච දුක අල්ලාගෙන මරාඳ නටන්න යන්නේ නෑ. එයා දන්න මේ පැමිණිච්ච දුක මෙච්චර ප්‍රකට වුණේ මම අප්‍රමාද නිසා. ප්‍රමාද නිසා. මේක හට ගන්න වෙලාවේදී නියපොත්තේ කඩා ගන්න තුන අවස්ථාවක් මට නැති වුණා. ඒක නිසා ඇති වුණාට පස්සේ මේක ආසව දැන් බටහිර වෛද්‍ය විද්‍යාව කරගත්ත අමෝ තකතිරුකමක් තමයි මේ විෂ බීජ කියන වචනේ. හැම ලෙඩටම විෂ බීජයක් අල්ලගෙන ඒක කුරුසෙල් තියලා අනගන්න. විෂ බීජ නැති කරගන්න. විෂ බීජ කොයි වෙලාවෙත් තියෙනවා. මිනිහ ලෙඩ වුණාට පස්සේ තමයි විෂ බීජ හානි කරවෙන්නේ. මිනිහගේ මානසික ආයෙම නැත්නම් දැරීමේ ශක්තිය අඩු වෙනකොට විෂ බීජ හානි කරනවා. විෂ බීජ කොයි වෙලාවෙත් තියෙනවා. තෙතපන් කැලට විෂ බීජ අල්ලනවා. තෝස් කරපන් කැලට විෂ බීජ අල්ලන්නේ නැහැ. තෝස් කරපන් කැල ගොඩක් වෙලා තියන්නේ. චිතපං කැලේ තිබුණ විස බීජ ගන්න. ඒ මේ පරිසරයේ දෝෂයක්වත් විස බීජ ඇවිල්ලා චිතපං කැලේට යුද්ධ ප්‍රකාශ කළා නෙවෙයි. විස බීජ අල්ලන චිත ගතිය තියෙනවනම් තියෙනවා. ඒ නිසා මුළු වෛද්‍ය විද්‍යාව ද්වේෂ පද නෙමෙයි යන්නේ. විස බීජ මරණ පද නෙමෙයි. ඉතින් විස බීජ මරනවා නම් ඒ වෙන බෝතෙන් බොන එක නෑ කියන කහන දෙයක් තියෙනවද? යම් විස බීජයක් මොගේ විස බීජ දෙන පොඩිම දුර්ලභම තමයි ඔගේ බර අඩුයි. නිසා විචේ දාපු ගමන් මැරලා යනවා. නමුත් ඒ හා සමාන හානිය බොන මනුස්සයාට සිද්ධ වෙනවා. ඒ කිසිම බේතක් නැහැ. සයිඩ් ඉෆෙක්ට්ස් නැති. ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැති. ඉතින් අරෝ මරනවා ගහපු ගාම අපි මරනවා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ. බරේ හැටියට වෙනස තියෙනවා. පන්ඩෝල් වෙයි දවස් 8කට ගන්න කියන්නේ 32ක්. එක සැරේ ගන්න 32ම එක සැරේ මරනවා. ඉෂාවි කාටවත් සටන් කරලා මේක නඩත්තු කරන්න දෙයක් නේ කියන්නේ නැහැ. මේක හටගත්තා නම් මේකත් මරනවා. මේ අතරමැදදී අපි පුදුමාකාර වටිනාකමක් දෙනවා හටගත්ත දෙයට. ඒක පවත්තන්න ඒක නිට්ටයයි සුඛයි සුභයි කියලා කවදාකවත් එහෙම අදහසක් ගන්න බෑ. හට ගන්න දේ මුලට කියෝ. වහාම වෙනස් වෙන සුළු ගතිය පේනවා. මොනම විදියකින්වත් ඒක කොටු කරන්න බෑ, රාමු කරන්න බෑ. හටගත්ත ගමම ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. හටගත්තට පස්සේ නම් වනම් දීලා හොඳ නරක කියලා, හරි වැරදි කියලා ඒක ඉස්තිරසාර කරගන්න හදනවා. මේ නීත්‍ය සුඛ සුභ සංඥා අනුව. නමුත් ආයශරයක් යායක නැති වෙන පැත්ත බැලුවොත් වෙනවා හට ගන්නවා වගේම දියාරු වෙලා නැති වෙන තැනකට යනවා. ඒකට යාට පේනවා දෙපැත්ත අනිත්‍යයි. විනාශ වෙන සුළුයි දුකයි. මැද විතක් නිට්ටයයි සුඛයි සුභයි. ඒ අනුව බලනකොට සත්‍යය මෙතෙක් කල් අපි දැක්ක සුඛයි සුභයි ආත්මයි කියන එක විතරයි දැන් පේනවා දෙපැත්තට දෙක තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙකක්. ඉතින් මෙයාගේ මානසිකත්වයේ පුදුමාකාර වෙනසකටපත් වෙන නිසා දුක පිළිබඳව සාදරව බලන කෙනාට පමණයි දුකේ හට ගැනීම බලන්න පරිශන කරන්න පුළුවන්. ඉස්පිතාලේ කෑ ගහන ලෙඩුත් එක වැඩ කරන කෙනාට පරිශන කරන්න බෑ. පරිශන ආයතයට යන්න නම් මේ ලෙඩේ පිළිබඳව විෂ බීජ හොයාගන්න ඕනේ හොඳට මතක තියාගන්න විෂ බීජ හොයාගන්නේ කරඬුක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙමෙයි මරණ්ඩයි. විස බීජය අල්ලන්නේ මේ අනේ මේ විස බීජය බොහොම වටින එකක් කියන්නේ නෙවෙයි. ඒ සඳහා වුණත් හොයන්න ඕනේ. හොයන හොයන යන්න යන්න යන්න විස බීජ ක්‍රියාකාරකම් පටන් ගන්න තැනදී ඕනම විස බීජයක් මට මතකයි මම ගිය අවුරුද්දේ මතක් කරා ඕනම විස බීජයක් ලුණු වතුරටයි උණු වතුරටයි අහනවා. පොඩි වෙලාවේ. මේරුවාට පස්සේ මොන ඉන්ජෙක්ෂන් දුන්නත් මොන ඔපරේෂන් කරුවත් අල්ලන්න. ඕනෙම රෝගයක් මුලදී අල්ලන්න පුළුවන් නම් ලුණු වතුරයි උණු වතුරයි. ඒක මුළු ඕනම කෙනෙක් දන්න දෙයක්. එහෙම නැත්නම් ඕනම දරුණු විස බීජයක් ඕනම උග්‍ර දෙයක් සූර්යාලෝකයට විවෘත කරන්න සූර්යාලෝකයේ කිසිම විස බීජයකට වැඩෙන්න බෑ. හැංගුවොත් තමයි වැඩෙන්නේ. විස බීජ වැඩෙන්නේ කෙලස් වැඩෙන්නේ වසංගම්ම. සතියට විවෘත කරන්න සූර්යාලෝකයට විවෘත කරන්න මොනම විස බීජයකට ඔක්කොම අන්තිමට මෘතෝපජීවී බැක්ටීරියා විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ සතියට අපි යෝගාවචර වශයෙන් හිමසලා අපේ අපේ තියෙන වැරදි අපි හෙලි කරනකොට ඒවට වසන්න බෑ. අපි ගෙවල් දොරවල ඉන්නේ අපි සාහන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නවා කිසිම වැරද්දක් නෑ අපි බොහොම හැදිච්ච නම්බුකාර කට්ටිය විදියට. අපි දන්නේ Tamange තමයි දන්නේ ඇතුලේ මොන තරම් කෙලෙස්ද කියලා. මේක එළියට දානකම් හෙලි කරනකම් කවදාකවත් ගුණයක් වෙන්නේ නැහැ. අන්නේ හෙලි කිරීමේ ශක්තිය සහ හෙලි කිරීමේ සූර්යාලෝකය තමයි සතිය කියන්නේ. අපි තාත් මෙතන එලි කරනවා. ඒ වගේම බලන්න පුළුවන් තරම් මුලට යන්න. මුලට ගියොත් අගට ගියා හා සමානයි. ඒ නිසා සම් දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයේ කිසිම වෙනසක් නැහැ. අපි මේ දුක්ඛ සමුදය පැත්තක දාලා නිරෝධෙත් නටන්න මේ නිවන් දකින්නේ තටමන්න හදන. එතකොට දුක අයින් කරලා තට හදන්න හදන. දුක එන්නකොට නැද්ද කින්නපතන් කියලා පැත්තක දාලා මේ ධර්මණ්ඩිය ගහගෙන භාවනා කරනවා. ඇයි මේ දුක නැති කරන්නේ? ඒක ලහනවා රිදෙනකොට මොකද කරන්න කියලා. මధుරයක් ආවම මොකද කරන්න කියලා. කවුරුහට මට බැන්නාම මොකද කරන්න කියලා. ඒ කියන්නේ දුක කියන අමුද්‍රව්‍ය පරිශෙන් වන අමුද්‍රව්‍ය ගන්න නැතුව ඉර්බේත් ගන්න හදනවා. නිසා මේ භාවනාවේ වෙන මොකක්වත්ම නැහැ. එක සිංගල ආප්තෝපතය තියෙන පැමිණි දුක් පැණි රහයි කියන මාධ්‍යය තමයි භාවනා සිද්ධ වෙන්නේ. පැමිණෙන හැම දුකක්ම පණිවිඩයක් දෙන්නයි යන්නේ. පැමිණෙන හැම දුකක්ම වළක්වන තාක්කල් වළක්වන්නේ නිවන. පැමිණෙන දුක්වල වැඩිවීමක් තියෙනවා නම් මතක තියාගන්න නිවන් දකින්න බොහෝම කිට්ටුයි. ඒක බුදුජානකසේ දේශනා කරලා තියෙනවා මේ චුල් මේ මේ සූත්‍රයක මේ ඊගාවාත්මේ දඬුවම් දෙන්න බැරි නිසා නිවන් දකින්න කරන්න මේ ආත්මේ ගොඩාක් දඬුවම් දෙනවා එයා තේරුම් ගන්න කියලා කියනවා account balance කරන්න හදන්නේ ඒ නිසා පොඩ්ඩක් වැඩිපුර ටැක්ස් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ වැඩි ඉවර කරන්න හදන්න. එන දුක් පස්සට යනවා දන්නවනම් මට හිතෙන දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. ඔය සිත් කවි කියලා පිරිත් නූල් ගැට ගහලා මොනවා හරි කරලා එන කරදර අයින් කරන්න හදනවා කියලා කියන්නේ දීර්ඝ සංසාරයකට account එකට දාගන්න බඩු. එහෙමනේ පැමිණි දුක් පැමිණි කියලා ඉදිරියට යනවනම් ඒ කෙනාට බුදු ජානනාසේ ඈතින්ද ආශිර්වාද කරනවා. ධර්මයේ තේරෙනවා. කාටවත් චෝදනා කරන්න යන්නෙත් නෑ. කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලන්නෙත් නෑ. දුකට ලැහැත් වෙන මිනිසයා අයිතිවාසිකම් සඳහා හටන් කරන්න යන්නෙත් නෑ. චෝදනා කරන්න යන්නෙත් නෑ. තෝ තමයි මට මේක කරේ. එයා දන්නවා මේ දුකේ තමයි මේ දුක කෙරේ සාදර වීම හරහා තමයි මේ කියන නිරෝධය දැක ගන්න පුළුවන්. ඉතින් කවදාද අපේ මෙන්න මේ ආකල්ප වෙනස් වෙන්නේ? මේකයි ද්වේතානුපස්සනා කියන්නේ. ඔබ පැමිණෙන දුකට ද්වේෂ කරමින් ද්වේෂ කරන බව දන්නේත් නැතුව දුකේ Nirodhe හොයන්න හදනවයි කියලා කියන්නේ මොන තරම් විකාරයි. අමුද්‍රව්‍ය තමන්ගේ පරිශ්‍රයෙන්තෝනේ අමුද්‍රව්‍ය එකක්වත් ගන්නේ නැතුව අපි පරිශ්‍රය කරනවා. ඒක නිසා යෝගාවචරයේ තියෙන ගතිය තමයි එන්නේ එන්නේ එන්නේ දැරීමේ ශක්තිය දුක දැරීමේ ශක්තිය වැඩි වෙනවා චෝදනා කිරීමේ ශක්තිය අඩු වෙනවා අයිතිවාසිකම් ඉල්ලා හටක් කරන ගතිය අඩු වෙනවනම් පැහැදිලි දෙන්නේ. ඒ නිසා උත්තරේ තියෙන දුකේමයි. ඒ නිසා දරුවචනාංශයේ මුලින් නම් අපිට භාවනා මධ්‍යස්ථාන ඇති කරලා යම් ප්‍රමාණයක් පරිශ්‍රණය පටන් ගන්න පුළුවන් වාතාවරණයක් හදලා දීලා එන්නේ එන්නේ එන්නේ අපි නැවතත් ගෙදර පිටත් කරලා ගෙදර සාමාන්‍ය තත්ත්වයට යටතේදී මේ ඉවසීමේ ශක්තිය වැඩි කිරීම හරහා කොච්චර දේවල් ආවත් ඒ පැමිණිච්ච දේවල් උකහා ගන්නවා උරා ගන්නවා දරා ගන්නවා මිසක්කා එළියට දෙන්නේ නැහැ මේක තමයි ෂොක් ඇබ්සෝබර් කියන්නේ පහණක තියෙන shock absorberකින් කරන්නේ ඔච්චරයි. එනේ හැම ශක්තියක්ම ඇතුළට ගන්නවා වාහනේ මගියට දැනෙන්න අරින්නේ වලක වැටිලා. යෝගාවචරය ගෙදරක ඉන්න shock absorber එක තමයි. shock absorber තමයි වාහන රාජිම ගන්න. සස්පෙන්ෂන් වැඩි වාහන හරිම ගන්න. බල කරත් ඉතින් ගන්න ට්‍රැක්ටර් අනේ shock absorber මොකුත් නැහැ දඩබඩක් දඩබඩක් ගන්නවා ඉවට වැඩි ගණන් නැහැ. ඒවට කියන්නේ land vehicles කියලා. මේ හොඳම සස්පෙන්ෂන් දාලා තියෙන එක තමයි රාතන් වහන්සේ. උන්වහන්සේ ළඟට මොන දුකක් ගියත් කවදාකවත් රියැක් කරන්නේත් නැහැ. තව කෙනෙක් ඉල්ලන්නේත් නැහැ උදව් ඉල්ලගන්න. ඒක කාගෙන hinaම සමුදෙන් ඉන්නවා. හරි මම අද ඒකක් කියවා. මගෙන් නෑ ඒකට ප්‍රතිචාරයක් කියලා. මේ යෝගාවචර ජීවිතයේදී මම වැඩෙනවද කියලා තව කෙනකින් අහන්න එපා. තමන්ම දැනගන්න ඕනේ. මේ කියන સંદર્ભය. මේ දුක් පැනිදායි කියන මේ સંદર્ભය තේරුම් ගත්තට පස්සේ අර තීරණ පටන් අර ගන්නවා මේ මනුස්ස ලෝකේ අපි ඉන්නකොට අප කරා පැමිණෙන හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ. හැම දෙකක්ම අපිට ධර්මයක් කියලා දෙන්න නමුත් අපි ඉල්ලන්නේ ධර්මයේ මෙතනින් විතරක් ඉල්ලනවා. අරයගෙන් විතරක් ඉල්ලනවා. ඒ කියන්නේ අපේ මේ විවිධාංගීකරණය කරලා මේ සතිය පවත්වන්න ලෝකෙ දිහා බලන්න අපි ළඟ තියෙන නොහැකිතාවය ඒක දිහා අපි hina වෙන්න ඕන. අපි බාලදක්ෂෙක් වාගේ බාලදක්ෂිකාවක් වාගේ. ඊතර සියලු සප් සම්පත්තියේදී අපි කැමති වෙන්න ඕන කැලේට ගිහිල්ලා ටෙන්ට් එකක් ගාගෙන කිනිමැලයක් පත්තු කරන සින්දු කිය කිය එළි වෙනකන් ඉන්න. එකේ ජොලියක් තියෙනවා ගෙල් ඇතුළේ ගිහිල්ලා එයා කන්ඩිෂන් දාගෙන ඇතුළට ඉන්නවට වැඩිය. ඒක බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි පැවිද්ද කියලා. ඒකයි මේ ෆුල් ටයිම් මෙඩිටේෂන් කියන්නේ. ඒකට ගියාට පස්සේ කොටියක් ආවයි කිව්වොත් එහෙම පහුවෙන්ද පොතක් ලියන්නේ. හරි ලොකු ආදර්ශයක් අපිට ලැබුණා. ඒකනේ බාල දක්ෂයෝ. මේ බාල යක්ෂයෝනේ දැන් ඉන්නේ. මොන මගුලක්වත් කරන්න බෑ. ඒකේ තොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අම්මා මරනවා, තාත්තා මරනවා, ඉස්කෝලේ ගුරුවරයා මරනවා. මොනම දෙයකට අපුරුදු නෑ. ඒ උගේ වැරද්ද නෙමෙයි අම්මලා තාත්තලා බොරුව කියලා දෙකු ඉන්නේ. ඒක යක්ෂය කරන්නේ එහෙමයි. ජනංච අවුරුදු 40 දී රාහුල කුමාරයා අඬ ගන්න කියලා මොකද්ද දෑවැද්දට දුන්නේ? රජකමද? යුවරජකම නෙවෙයි දුන්නේ. ආහාර පුත්‍රික ඔන්නක පැවිදි කළා දාපන්. මේ ඉන්න කී දෙනෙක් කරයිද වැඩි. අපි ඊගාවට යනවා අද මාතෘකාට දැන් ගොඩක් වෙලා ගිහිල්ලා තියෙනවා. අද බුදුසසුනේ කියනවා ලෝකේ උපදින තාස් දුක උපදින්නේ උපතිපච්චා කියලා. ඒක නිසා යම් වෙලාවක උපදීන්ගේ අශේෂ විරාගයක් ඉතුරු නැතුව ඉවරයක් වුණොත් දුකේ ඉතුරුවක් නැහැ. ඉතින් මේ මේ උපදී කියන වචනය බොහොම තාක්ෂණික වචනයක්. එච්චරම පාවිච්චයට යන්නේ නැහැ. ඒ වගේම පරිවර්තන නැතුව දුෂ්කර වචනයක් මුක් වෙලාවට සමාන කරනවා උපාදාන කියන වචනයත් එක්ක. දැන් අල්ල බදා ගන්න දේවල්. ඉතින් මේ අල්ල බදා ගන්න දේවල් තමයි අපේ මචිමතාන්තර බවටපත් වෙන්නේ. එහෙම නැත්නම් අපේ සංකල්ප බවටපත් වෙන්නේ. ඒ නිසා අපි හැදුනේ કોઈ පරිසරයකද ඒ අනුව අපි සංකල්ප ටිකක් අල්ල බදා ගන්නවා. අල්ල බදාගෙන මේ සංකල්ප වලට විරුද්ධ වෙච්ච ගමන් අපි එක හතුරෙක්ය නපුරක්ය කියලා හිතලා ඒක දුරු කරන්න හදනවා. සංකල්පයට ගැළපෙන දේවල් සත්‍ය වුණත් නැති වුණත් ඒක බොහෝම හොඳ දෙයක් මිත්‍රෙක් කියලා බාර ගන්න. මොසර්වචන්ද මේ සංකල්ප ගැන කතා කරලා උන්වහන්සේ දේශනා කරනවා මේ සංකල්ප කියලා අපි බාරගත්ත කොටසේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අපේ සංකල්ප වලට ගැළපෙන්නේ නැහැ කියලා විසිකරන කොටසේ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි යම් සංකල්ප ප්‍රදේශයක් අල්ලගෙන ඉන්න තාක්කල් ඒකාන්තයෙන්ම අපි සත්‍යයෙන් බැහැරට දුනවා වෙන්නේ තියෙනවා. ඒ නිසා අපි සත්‍යයෙන් භාවනා කරගෙන යනකොට ඉස්සරලා ඉස්සරලා අපි මේ රූප ධර්මත් එක්ක කටයුතු කරාට පහු වෙනකොට පහු වෙනකොට ගොඩාක් අපේ අවධානය යොමු වෙන්නේ මේ රූප පිළිබඳ දක්ෂතාවය වැඩි වෙනකොට මේ සංකල්ප පිළිබඳව. රුචර්ජකම් පිළිබඳව. මනාපමනාපකම් පිළිබඳව. මම නිදර්ශනයක් වශයෙන් කියන්නම්. මෙතන ඇති ගොඩ දෙනෙක් භාවනා කරනකොට ආනාපානිය අහුවෙන්නේ නැහැ. ඒ නිසා ආනාපානිය මුල බලන්නත් බැරි කට්ටිය. ඉතින් ඒකකොට ඒගොල්ලෝ චෝදනා කරනවා ස්වාමීන් වහන්සේ පටන් ගන්නකොටම ආනාපානිය ඉච්චර පේන්නේ නැත්නම් කොහොමද මේ පටන් ගත්ත තැන ඉඳලා මුලට යන්නේ කියලා. ඒ ඒ ඒ අතන එක ලැබිලා තියෙන්නේ කලින් භාවනා කරපු මේ ගැම්මක් කවියක් අනුව. නමුත් අපි දැනගනිමු යම් කෙනෙක් මේ මේ භාවනා වැඩමුළුවේදී ගුරුසු ආනාපානේ නිතරම මුණට මුණ දාලා තියාගෙන ඉඳලා එයාට මේ බණ තේරිලා දවසක උත්සාහ කරයි කියලා මේ එනේන ආස්වාසේ එනේන ප්‍රසවාසේ මුලට අදින එකයි කරන්න ඕනේ. ඒක බලාගෙන ඉන්නකොට ඒක සාර්ථක වුණයි කියන මේ බණ ආපු නිසායි ලෑස්තිලා ගිය නිසායි කියලා. ඉතින් එයාට දවසක ගුරු ස්වාමීන් වැටිලා සියුම් මධ්‍යස්ථයකට ගිහිලා සූක්ෂම වෙලා නොපෙනී යන මට්ටමටම ගියයි කියලා. මේ මතුවෙනවා පේන්නේ නැහැ, නැති වෙනවා පේන්නේ නැහැ, නොපෙනී යන මට්ටමට ගියයි කියලා. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ යෝගාවචරයේ පංචස්කන්ධේ රූපස්කන්ධයාගේ මේ මතු වුණා, මේ ගොරෝසුණා, මේ නැති වුණා කියලා මේ තිබුත් විශාල මේ ධාරාව එහෙම නැත්නම් කියනවා තරංගය එහෙම පාත් වෙලා ඇතිවීම පැවතීම නැතිවීම තියෙනවා වෙන් කරගන්න බෑ දැන්. ඒක නිකන් ඔයේ සමාන්තර වෙලා යනවා. නමුත් මේ ඇතිවීම පැවතීම නැතිවීම රූපයගේ නැති වුණාට වේදනාවල ඇතිවීම පැවතීම නැතිවීම පිටිපස්සේ තාම සිද්ධ වෙනවා. සංඥාවල් වල ඇතිවීම පැවතීම නැතිවීම සාම සිද්ධ වෙනවා. මේක අතපත ගාලා හලහප්පන්න කරන්න සංස්කරණය කරන්න තියෙන ආසාවල් තාම තියෙනවා. මේ රූපේ මේක රූප නෙවෙයි කියලා බෙදෙන විඥානයක් තාම තියෙනවා. නිසා යම් වෙලාවක යෝගාවචරයට පුළුවන් නම් දන දන දැක දැක මේ ආශාව ප්‍රසාර සංසිඳන තැනට ගිහිලා බලන්නේ දැන් මම ඉන්නේ මෙතන පිරිච්ච, සන්තුෂ්ත වෙච්ච, උදේකලා වෙච්ච විවේක තැනකද නැත්නම් හිතේ මොකක් හරි අසහනයක් තියෙනවද? මොකක් හරි සැකයක් තියෙනවද? මොකක් හරි ආතතියක් තියෙනවද? මොනවා හරි දැවෙන තැවෙන ගතියක් තියෙනවද කියලා ඒ රූපයාගේ සංසිඳීමද පස්සේ නාම ධර්මයන්ගේ ගොජ දැමීමක් කාපට් එක යට සිද්ධ වෙනවා. ඒක කාටවත් පේන්නේ ඒක ඒ යෝගාවචරයට පේන්නේත් නැහැ බැලුවේ නැත්තම්. හැබැයි යෝගාවචරය යන ඊගාට මොකද කරන්නේ? එහෙම නැත්නම් හයිය හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් හිත නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් නැගිටලා යනවා. නම එයා දන්නේ නැහැ මේ සබුදුආමරගේ ප්‍රතිපදාව නිසා කෙලස්තොල රූප සම්බන්ධ තේහින කොටසක් දැන් අපි අඩමාරු කරගත්තා ආම්බාම් කරගත්තා කීකරු කරගත්තා නමුත් ඒක කීකරු වෙච්ච හිතට පමණක්ම තේරෙනවා බැලුවොත් මේකෙදි මම ඉන්නේ හුදකලා වෙච්ච සන්තුෂ්ටියටපත් වෙච්ච සම්පatti කර පිරිච්ච තත්යකද දැන් මොනවා හරි අසහනයක් මොනවා හරි ආතතියක් මොනවා හරි දැවිලි තැවිලි ගතියක් තියෙනවාද කියලා ඒක දැනගන්න ගොක් වෙලා ඒක දිහා බලන් ඉන්න ඕනේ ආතති දැවිලි තැවිලි නැත්තම් ආ ඉන්නේ සැපයි ආතති දැවිලි දැවිලි තැවිලි තියෙනවනම් ඉතින් හිතනවා මම ඊගාට මොකද කරන්න ඕනේ මට මේකට මූලධර්ම දැනුම නැතිකමද මෙතන තියෙන්නේ සීලේ කැඩිලාද නැත්නම් මම ඊගාට මොකද කරන්න ඕනේ ගොඩාක් ප්‍රශ්න එන්න පටන් ගන්නවා මේ ටික ඔක්කොම එන්නේ සංකල්පණුව තමයි අයියෝ ඉදිරි ගමන බලන්න දුවගෙන දුවගෙන යන කෙනෙක් නම් කියව නෑ නෑ ඉක්මනට මේ වැඩේ කරගන්න ඕනේ කියලා ඒ සංකල්පයක් විතරයි එහෙම නැත්නම් මේ වෙච්ච එක පාළු වුණා තනි වුණා කොටු වුණා කම්මැලි වුණා නීරස වුණා කිව්වොත් එහෙම උදේකලා එයාට තේරෙන්නේ එයාට පේන්නේ අනේ භාවනා කරලා මම මුළු ගැන්නා කියන්නේ. හොඳට බනහපු කෙනෙක් නම් හිතාගන්නේ අඩේ මේකනේ බුදුහාමුදුරු හුදකලාව කිව්වේ හරි. දැන් හුදකලාව හම්බුණා. විවේකී ලැබුණා. පිරිචිගතිය හම්බුණා. සම්පත්‍තික හම්බුණයි කියලා මේ එකම දේ දුන්නොත් දෙන්නේ දෙවිදියට මනින්නේ. මෙන්න මේ කටයුත්ත සිද්ධ වෙන්නේ සංකල්පන. අපි මේ දේවල් වලට ආරූඪ කරන අගයන් ආඩම්බරයන් මත. ඒ ආරූඪ කරන අගයන් ආඩම්බරයන් තියෙනකොට එකම දේ දෙන්නකොට දෙනකොට දෙන්න දෙක විදිහකට පිළිගන්න. මේ අරමුණෙන් ස්වායක්ත වීම. එහෙම සතිය අපි වැඩ කරගෙන යන්නේ අරමුණකට හේතු කරලානේ. ආරම්මන සතිය කියලා අපි ගමු. අරමුණක් නැති අසතිය පවත්වනකොට අනාරම්මන සතිය කියමු. ඉතින් මේ ආරම්මන සතියට වැඩිය අනාරම්මන සතියදී පාළු ගතියක්, තනි ගතියක්, කම්මැලි ගතියක් වැටෙන්න පුළුවන්. වෙන කෙනෙකුට කියන්න පුළුවන් ආරම්මන සතියට වඩා හොඳයි අනාරම්මන සතිය. එනිසා මම සපයාව උපයාගෙන මාන ආරම්භන සම්පතිය පිරිච්ච ගතිය. සම්පatti කරගතිය. හුදේකලා ගතිය, විවේක ගතිය ගති කරනවා කියලා මේ දෙක සම්පූර්ණයෙන්ම මේ අර විවේක මනසට නැත්තම් රූපයාගේ සංසිජීව මත අපි වමාරණ දේවල්. ඒක එයාගෙන්ම අහගන්න ඕනේ. වෙන කාටවත් කියන්න බෑ. එහෙම හුදේකලා වෙනකොට මේ අත්‍යන්තම්පත් වෙනවද? සන්තෝෂ වෙනවද නැත්නම් අශීර්වාපාත තත්ත්වයටපත් වෙනවද? ඒක අහන එකත් ඇත්තට මේ යෝගාවචර කරන කෙනෙහිල්ලක් වාගේ. ඒ නිසා බොහොම හිමීට දැනගන්න ඕනේ. හොඳයි දැන් ආස්වාස් ප්‍රසවාසය වෙන් කරගන්න බැරි තරමට සිව් වුණා. ආස්වාස් ප්‍රසවාසය මම මිනී කරන්න ඕනේ නැහැ. දැන් Tamanට විවේකතන කමර දැන් Tamanට හිතෙන්නේ තැනකට ළඟා වුණා වගේද නැත්නම් තනි වුණා කොට වුණා පාළු වුණා වගේද? එකන උත්තර දෙකම දෙන්නත් ඉතියි. ගොඩාක් විස්තර කරලා බැලුවොත් ඒ දේ සම්පත්‍යක් විදිහට සලකන්නේ බහුසුතතාවේ ඇති අසුවිරු ඥාන ඇති දැස්ති මනසක් ඇති යෝනිසමනසිකාරය ඇති සම්මාදිට්ඨිය ඇති කෙනෙකුට විතරයි මේක මේක ළඟා වීමක් මේක ලොකු කෙලෙස් අඩු වීමක් මේක ප්‍රතිපදාව වින්දියක් කියලා තේරෙන්නේ අනික් කටියට තේරෙන්නේ කිසිම දන්න තේරෙන මොකක්වත් නැහැ අතුවාචාර්ය වංශලා පෙන්නනවා මේ පුංචි බෝට්ටුවක නැගලා යුරෝපේ එනදි තරමට ගොඩබිම පේන්නේ නැතර ගැඹුරු මුහුදට ගියාම ඕන කෙනෙකුට බයක් ඇති වෙනවා කියන්නේ නැවිගේෂන් නැත්තම් කොයි අතර පදිද්ද දන්නේ නැහැ දැන් ගොඩ බිමට තියන්නේ මොදට තියන්නේ කියලා. ඒ වගේම වාලුකා කාන්තාරයට ගිය මිනිස්සු අපි සාච ප්‍රේතයන් වට කෙරුවට පස්සේ එයත් කරකොලත ඇරියා වගේ හැමතැනම ඒක වගේ. වාලුකා කාන්තාරේ මැදට ගියාට පස්සේ දිශා මාරු වෙනවා. ඒ වාගේම දිශා මාරුවක් වෙනවා කැලයක් මැදට ගියා. ඉතින් ඒ වාගේ තැනකට දැන් යෝගාචර මෙතෙක් කල ජීවත් වෙන රූප ලෝකෙනේ. ඒ රූප ලෝකේ සංඥා හේරම අයින් වෙනවා. අනුන්පසී යෝගාචර මහා පාළුවක්. මහා තනියක් මහා සැකයක් පහළ වෙනවා කියලා කියන්නේ අර සංකල්ප වලින් ඉදිරි ගමන බාධා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙන ඉතින්ද කියන්නේ ඔබ ඔය රූප ධර්ම අයින් කරන්නේ නැතුව ඔබ ඇතුලේ හොල්මන් තියෙන බව ඔබ දැනගන්න බෑ. ඒක නිසා රූප අයින් කරුවට පස්සේ ඒ ජවනිකාව ඉවරයි. ඊට පස්සේ දැන් ඒ චිත්‍රපටි ඊගාව ජවනිකාව වෙනවා මේ සංකල්ප. කු වේදනාමත් වෙනකෝ සංඥාමත් වෙනකෝ සංස්කාරමත් වෙනකෝ. තුන් දිනක් ගත්තොත් තුන් දිනකට තුන් විදියක්. අන්නේ මතුවෙන දේ මේ කියාගෙන අඬහැර පාගෙන ඉන්නේ නැහනේ. ඒකටම චීන කන්නඩියක් දාලා ඒකටම හිත දාගෙන හිටියොත් විතරක් කියන්න පුළුවන් මා දැනෙනවා වේදනාවක් ඒක සැප නැහැ. දුකයි. මට මම පාළුණා වගේ දැනෙනවා. එතන සංඥාවක් දැනෙනවා කොටු වුණා තනි වුණා වගේ. එහෙම නැත්නම් මට මොනව හරි කරන්න හිතෙනවා. නැගිටලා යන්න හිතෙනවා. නැත්නම් හයිය හුස්ම ගන්න හිතෙනවා. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. මෙන්න මේ තුන දිහා මේ මතුවෙන එක දිහා අනුන්ගේ දෙයක් වගේ බලලා මෙන්න මේකයි වෙන්නේ කියලා හිතලා කියන මිනිහෙක් නම් මම කවදාකවත් දැකලා නැහැ. කවදාකවත් ඒක කියලා දෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා එයාට කටට උත්තරයක් දීලා කමටහන් සුද්ධ කරලා අහගන්න ඕනේ මොකද්ද දැන් මෙතන ගියාට පස්සේ තියෙන අසහනය. ඒක හෙලි කරගත්තොත් විතරක් තේරෙනවා අපිට මේ මේ කරදර නැති වෙච්ච එකත් ලොකු කරදරයක්. කරදර තියෙනවා නම් මෙතනනේ ඉතින් අපිට ලොකු දෙයක් වෙලා තියෙන්නේ. දරුවන් නැති අම්මාලා, දරුවෝ කල්පෙන්නාලා, දරුවන් නැති අම්මාලා. ඔහෙ ඉඳි බුම්මාලා ගිහිල්ලා දැන් දරුවන්ගේ කරදර නැති වෙච්චාම අලිම කරදරයක් එන්නේ. මේක තමයි සංකල්ප වලින් දෙන වදේ. ඒක දකින්න නම් අතගාලා අයින් කරන්න පුළුවන් කරදර රූප කරදර ටික පොඩ්ඩක් අයින් කරන ක්‍රමවේදය. අයින් කරලා බලන්න හිත දිහා, පේන එක දිහා බුදුජානකේ සඳහන් කරලා තියෙනවා ඔන්න ඔය රූප කරදර නෙවෙයි උඹලට දුක එන්නේ. දුක කරදර එන තාක් එන්නේ මෙන්න මේ වටිනා කියන දේවල් විදිහට සම්පත්‍ති කියලා යමක් කමක් කියලා අල්ලගෙන ඉන්න අපේ රුචර්චකන් ටික. දැන් පෞරුෂත්වයක් කියලා එකක්. දැන් අපි ගినాපු ඇබ්බැහි වගේක්. අන්නේ ඇබ්බැහි වලින් තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඒක අල්ලන්න නම් ඒක කොටු කරන්න රූප හොල්වට පොඩ්ඩක් අයින් කරන්න. නැත්නම් කායනුපස්සනාව හොඳින් කරන්න. එහෙම නැත්නම් අරමුණ පෙර වෙනකම භාවනා කරන්න. භාවනා කරලා බලන්න දැන් කවුද නටන්නේ පාළු ගෙය ඇවිල්ලා බලන් බින්දින හැටි. මේක ඒ කෙනා ලව්වම කියනවා කියන එක sannivedanaya කරනවා කියන එක කවදාකවත් කරන්න බෑ මේ වංචනික ධර්ම පිළිබඳ හැඟීමක් ඇති කියලා. ෂට මායාවී ගති පිළිබඳ හැඟීමක් ඇති කියලා. මේ තර්ක මනස කියන්නේම ෂට ගතිය. ඒක නිසා මේ ෂට ෂට මනසට කියනවා හරි මම මෙතෙන් දැදි කියලා තියෙනවා දැන් මොකද වෙන්නේ කියලා බලපන්. කවදා හරි තේරුම් ගත්තොත් මෙතෙන් ගියාට පස්සේ තමයි විපස්සනා පටන් ගන්නෙ. දැන් ඔබට ওই තියෙන කරදර ටික අයින් කරලා දීලා විතරයි තියෙන්නේ. මේ සංකල්ප රාගයක් ඔබලඟ තියෙන්නේ. ඒක නිසා මේ සංකල්ප රාගය අල්ලන්න නම් සංකල්ප කොට කරන්න. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නති කාමා යಾನි චිත්‍රාණි ලෝකේ. බුදුහාම කියනවා මනුස්සයර දින එකම වින්නයි එකම හෝනියම එකම කරදරේ තමයි මේ සංකල්ප රාගය. නතේ කාමාය අනිචිත්‍රාණි ලෝක මේ ලෝකේ විචිත්තත්වයේ කියන කාමයේ නෙවෙයි කරදර කරන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමාය අනිචිත්‍රාණි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ අතිත්ත දීරෝ විනේති ඡන්දා. ওই ලෝකේ විචිත්තත්වයේ තිබිච්චාවයි. ඕක හදන්න යන්න එපා. උඹේ තියෙන රුචි අරුකම් ටික පොඩ්ඩක් බලපන්. උඹේ අල්ලගෙන ඉන්න පෞරුෂත්වයේ දිහා පොඩ්ඩක් බලපන්. උඹේ තියාගෙන තියෙන මේ පුරුදු ඇබ්බැහි ටික දිහා බලවා. ඒක පොඩ්ඩක් පරිසම් කරගන්න. ඒක පොඩ්ඩක් විනයන කරපයි ඒකට ලෝකෙ නිකම්ම විදින්නේ වෙලා. ඒක නිසා මේ ලෝකයෙන් අපි අයින් වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා වස්තු භෝගත හැරලා ගත කරන ජීවිතේ ලොකු තෑග්ගක් තමයි. ලොකු අතහැරීමක් තමයි. ඒක ලොකු නිස්සරණයක්. ඒ පුංචි කළ සලකන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ දක්ෂ වෙලා රූප ධර්ම අයින් කරුවාට පස්සේ හිතේ කොච්චර දාන මේ සංකප්ප රාගය. නැත්නම් මේ උපදි කියලා අපි අල්ලාගෙන තියෙන මේ පොදිය දැන් උපාදාන වශයෙන් අපි තියාගෙන ඉන්න එක කිසිම කෙනෙකුට දකින්න බෑ දැක්කේ නැතුව බින් කරන්නත් බෑ ඒ නිසා තමන්ම ඒකට දකින්න නම් මේ රූප භාවනා පිළිබඳ දක්ෂතාවයක් නැතුව එයා සුදුසුකමක් ලබන්නේ නමුත් සුදුසුකම ලබනකොටම බයක් ඇති වුණොත් සැකයක් ඇති වුණොත්, පාළු ගතියක් ඇති වුණොත්, කම්මැලිකමක් ඇති වුණොත්, නීරසකමක් ඇති වුණොත්, සැක හදන්න ගත්තොත්, අනිශ්චිත භාවයක් ආවොත්, වහාම ආපහු යන රූප ලෝකෙට. මේකට අපි කියන හෝදෝද මණිදානයි. ඉන්ෂා කී ලක්ෂ වාරයක් අපිට හෝදෝද මණිදාන වෙයිද? මේ අපිට තියෙන ප්‍රශ්නේ අපි මේ දැනට ආගයන් ආඩම්බරය කියලා අල්ලාගෙන තියෙන දේ අම්මා මුත්තා කිව්වත් අරින්නේ ඉත්තෑයකට කබල්ලාය ගෙල්ලා මුත්තා බලනෝයන් කියවා හිටියා වගේ දැන් කබල්ලාය ඇතුලේ ඉන්නවා අපි මේ ඉත්තෑයත් එක්කයි මේ රණ්ඩුව යන්නේ. ඉත්තෑය අයින් කරලා පස්සේ තමයි කබල්ලාය පේන්නේ. ඉතින් අද දවසේ මම මේ විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඊයේ දේ ධර්ම දේශනාවත් අද ධර්ම දේශනාවත් මේ කරගෙන යන දේට සම්බන්ධ කරලා උපරිම වශයෙන් මේ ඇති හැටිය දැකීම එහෙනම් මේ යමක මුල ඇදමක දැකීම මේ මූල කර්මස්ථානයේ විතරක් ඉදිරිය වෙන වැඩක් නෙවෙයි ඇතුළට කරන්න තියෙන දෙයක් බවට ප්‍රතිතද කරන වෙනතට වඩා ශද්ධාවෙන් භාවනා කරගෙන යන්න සියලු දිනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාව කරගන්නවා. ඊ අපි පුරුදු කරගත්ත පුරුද්ද අනුව මුදිතා ශීර්ෂයෙන්, කිම්පැමිණීමේ ශීර්ෂයෙන් සිල් දිනාට අපි පැත් කරගන්න ලද කුසල් අදා බෙදා ගැනීම කටයුත්තට ඒ නිසා අපි ඊතාවතා ചാටි ගාථා සජ්ජායනා කිරීමෙන් පෙනී නොපෙනී තියෙන සියලු ලෝක සත්‍යයට පින්පැමිණි වීම සඳහා ඉදිරිපත් වෙමු. ඊතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ඉත්තාවතාච කම්මේහි සම්පතං විඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච කම්මේහි සම්පතං විඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤාන්තරමෝ දිවා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාරෝ ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාරෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධෝ සතං සමාධමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධෝ සතං සමාධමෝ හෝතු යාව නිපාන පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යා නිපාන පත්‍ත්‍යා සාදු සාදු